මේ මේ හිතලු ජීවිතයකටද මෙච්චර මේ läගගෙන රිංගගෙන ආස්වාදයක් විඳින්නේ. ඈ මේ බුදුරණවහන්සේ පෙන්නන්නේ මිනිසයා කියන්නේ සිත අතරක් කියනවා. මේ මේකකටද මෙච්චර මේ ගිජු වෙලා තියෙන්නේ. මම ආයනය කරන්නේ මේකද? මේ මේ හිත කියන මේ හිතලු ගතියටද මම ආයනය කරන්නේ. මොනවද ඒකේ මම ආයනය කළ ලැබෙන අර්ථය? ඇයි අපි තවත් මේ චිත්තාන්තරයක් එක්ක චිත්තාතරක් එක්ක මමයින කරමින් ජීවත් වෙන්නේ? ඇයි අපට සත්‍ය හොයන්න බැරි? ඔබ මොන විදියකට ජීවිතය ගත කරන්න ගියත් මේ ජීවිතේ අර බුදුරණවහන්සේත් පෙන්වන්නේ උන්නා බ්‍රාහමණ සූත්‍රයේ ඊළඟට වේදේ තුලක් තියෙනවා. අසකරණාශි දිවකාරය පිළිසරණ මනස. ඊළඟට මේ හිතින් කියනවා මේ සත්‍ය අරගෙන යන්නේ. මේ දැන් අපට මතක් වෙ තියෙන්නේ මේ ඊළඟ ජීවිතයක් කියන එක විතරයි. ඊළඟ ජීවිතයකටත් එහෙම තමයි. මේ ජීවිතේ මේ ජීවිතය කියන කතාව එක්කත් ගත්තවට පස්සේ මිනිසයා කියලා කියන්නේ හිත කියන එකක් එක්ක. ඉතින් හිතත් ඉතින් හිතකත් මේ තියෙන බවක් එක්ක නෙමෙයි. චිත්තාන්තරයක්, සිත් අතරක්. මේකක් ජීවිතය කියන්නේ. ඉතින් මේකකද අපි මේ ඉදමේව සත්‍යං මේක ඇත්තයි කියලා පටු රාමුවක මේ කොටු කරගන්නේ. ඇයි පටු රාමුක කොටු කරගෙන එච්චර පහත් මානසිකත්වයක් එක්ක ජීවිතයක් ගත කරන්නේ?